දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙමි. අපි පසුගිය සතියේ කතා කළේ සෝබන චෛතසිකවල විරති චෛතසික පිළිබඳව නමුත් විරති චෛතසික පිළිබඳ මූලික හැඳින්වීමක් පමණයි අපි පසුගිය සතියේ කළේ විරති කියලා කියන්නේ වැලකීම කියන එක විරති චෛතසික ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් එතකොට මේ චෛතසික ධර්ම තුන අපේ මනසේ ඇති වෙන අවස්ථා තුනක් පිළිබඳව තමයි අපි පසුගිය සතියේ කතා කළේ සම්පත්ත විරති, සමාදාන විරති සහ සමුච්ඡේද විරති වශයෙන්. සම්පත්ත විරති කියලා එතන අපි කතා කළේ ශික්ෂාපද සමාදන් වීමකින් තොරව එළඹෙන කාරණයක් එක්කලා. ඒ කියන්නේ කරුණක් පව්කම් කරන්නට වචනයෙන් හෝ කායිකව පාපක්‍රියාවක් කරන්නට කරුණු පැමිණෙනකොට එහෙම නැත්නම් ආජීවයේ මුල් කොටගෙන හෝ යම් පාප කර්මයක් කරන්නට කරුණු පැමිණෙනකොට Tamanගේ తত্ত্বය, නිලය, කුලය, දන උගත්කම මේ ආදී කාරණා පිළිබඳව කල්පනා කරලා මං වගේ කෙනෙක් මේ වගේ පහත් ක්‍රියාවක් කරන එක සුදුසු නැහැ කියලා ඉන් වලකිනෝ ශික්ෂාපද සමාදන් වීමකින් තොරව ඒක තමයි සම්පත්ත විරති කියලා හැඳින්වෙන්නේ. ඊළඟට සමාදාන විරති කියලා කිව්වේ තමන් ශික්ෂාපද සමාදන් වෙලා එහෙම නැත්නම් ශික්ෂාපද වශයෙන් හෝ එහෙම නැත්නම් තමන් අදිෂ්ඨාන කරගෙන ඉන්නෝ මේ වරදින් මම වලකිනවා එහෙම නැත්නම් මේ වැරද්ද මම කරන්නේ නැහැ කියලා. අන්නේ සමාදානය සිහිපත් කරලා මං අසවල් දවසේ මේ විදිහට පංචශීලයේ සමාදන් වුණා මේ වරදින් වැළකී සිටින්නට මම අදිෂ්ඨාන කරගත්තා ප්‍රතිඥාවක් දුන්නා. ඒ නිසා ඒක කඩ කරන එක සුදුසු නැහැ කියලා සමහර වෙලාවට ජීවිත පරිත්‍යාගයෙන් උනත් ඒ තමන් සමාදන් වෙච්ච අදිෂ්ඨාන කරගත්ත ප්‍රතිපදා මත සීලය මත පිහිටා සිටින්නට උත්සාහ කරනවා. ඒක තමයි සමාදාන විරති කියලා කිව්වේ. සමුච්ඡේද විරති කියලා කිව්වේ මාර්ගඥාණයෙන් මේ වැරදි එහෙම නැත්නම් අකුසල් සිදු කෙරෙන්නට තියෙන ඉඩකඩ අහුරාලමින් අපේ මනසේ ඒ ස්ථිර වශයෙන්ම ඒ විරතිය පිහිටනවා නැවත ආපහු ඒ වරද ඒ පුද්ගලයා අතින් සිදු නොවෙන්නට. ඒක සිද්ධ වෙන්නේ මාර්ග ඥානෙ. එතකොට ඔය කාරණා තුන ගැන තමයි අපි පසුගිය සතියේ කතා කරේ. දැන් ඔය ක්‍රම තුනටම ඇති වෙන්නේ මොනවද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජී. ඒතර සම්මා වාචා කියන චෛතසික සම්පත්ත විරතියක් හැටියට ඇති වෙන්නටත් පුළුවන්. සමාදාන විරතියක් හැටියට ඇති වෙන්නටත් පුළුවන්. ඒ වගේම සමුච්ඡේද විරතියක් හැටියට මාර්ගසිතෙහි ඇති වෙන්නටත් පුළුවන්. ওই අවස්ථා තුනේම අපේ අකුසලයෙන් වළක්වන, පාපයෙන් වළක්වන, ක්ලේශයෙන් වළක්වන ස්වභාවය තමයි මේ චෛතසිකයේහි කෘත්‍ය. ඒක තමයි එහි කාර්යභාරය. එතකොට ඒ කාර්යභාරය අවස්ථා තුනකදී ඇති වෙන්න පුළුවන්. සම්පත්ත විරති වශයෙන් ඇති වෙන්න පුළුවන්. සමාදන් වුණු ශික්ෂාවන් සිහි කිරීම නිසා ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මාර්ගසිතෙහි ක්ලේශ මූලයන් ප්‍රහාණය කිරීම වශයෙන් ඇති වෙන්නට පුළුවන්. එතකොට එහෙම ඇති වෙන්නේ මොනවද? පළවෙනි එක තමයි සම්මා වාචා කියන විරති චෛතසිකය. එතකොට ඒ පිළිබඳව මහානායක හඳුරු පැහැදිලි කරනවා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනාදීන් චතුර්විධ වාක් දුස්චරිතය පිළිබඳ සිකපද සමාදන් වන්නා වූ හෝ ඊටා ගන්නා වූ හෝ පැමිණි අවස්ථාවේදී ඒවයින් වලක්නා වූ හෝ තනත්තාගේ පාපයෙන් වලක්නා ස්වභාවය හෙවත් පාපයෙන් වැළකීමට උපකාර වන ස්වභාවය හෙවත් පාපයෙන් වැළකීම සම්මා වාචාය. එතකොට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට තව ආජීවට්ටමක සීලය හැටියට අද සකසගෙන තියෙනවා. එහෙම නැත්නම් දීර්ඝ කාලයක් සමාජයේ විවාහාර වෙනවා. විසුනා වාචා වේරමණී, පරුස වාචා වේරමණී, සම්පප්පලාප වේරමණී කියලා ශික්ෂා පද හැටියට සමාදම් වෙන්නේ. ඉතින් මහානායක හඳුරු දක්වලා තියෙනවා ඒ අතීත කාලේ ඉඳලා සීලය හැටියට සමාදන් වෙලා තියෙන පංච සීලය, අට සීලය, නවාංග උපෝසත සීලය, දස සීලය, ඒ වගේ සීලයන් මේ පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියන මේවා අපි වලකින විරති තමයි. නමුත් ඒක විශේෂයෙන් සමාදන් වෙන සීලයක් හැටියට අතීතයේහි එහෙම දක්වලා නැහැ කියන කාරණේ උන්වහන්සේ පසු කාලීනව පැහැදිලි කළා. එතකොට අපි සම්මා වාචා කියන විරති චෛතසිකයෙන් අපිව වළක්වන්නේ ඔය කරුණු හතරෙන්. මොනවද? මුසාවාද, විසුණු වාච, පරස වාච, සම්පප්පලාප කියන මේ වචනයෙන් සිද්ධ වෙන වාග් දුෂ්චරිත හතරෙන්ම අපිව මුදවනවා. අපිව වළක්වනවා. එතකොට ඒවායින් පාපයෙන් වළක්නා ස්වභාවය එහෙම නැත්නම් පාපයෙන් වැළකීමට උපකාර වන ස්වභාවය එහෙම නැත්නම් පාපයෙන් වැළකීම ඒ වැළකීම මාත්‍රයම සම්මා වාචාව. ඒ පාපයෙන් වැළකීමට උපකාර වෙන චෛතසිකය සම්මා වාචාව. එතකොට ඒ පාපයෙන් වළක්වන ස්වභාවය සම්මා වාචාව. මෙහෙම මහානායක හඳුරෝ ඒක වචන කීපකින් පැහැදිලි කරලා තියෙනවා මේ සම්මා වාචා කියන චෛතසිකයෙන් කෙරෙන කෘත්‍ය. ඒතර මොකක්ද ඒකෙන් කරන්නේ? බොරුවක් කියන්නට සිද්ධ වෙන තැනදී බොරුවක් කියන්නට අත්‍යවශ්‍ය තැනදී බොරුවක් කිව යුතු තැනටම අපිව හිර වෙන තැනදී බොරුවක් නොකිය අපේ ආත්ම ගරුත්වය අපේ ලාභය දිනා ගන්නට බැරි වෙන තැනකදී එබඳු අවස්ථාවකදී බොරුවක් කිව යුතුම අවස්ථාව කියන්නේ දැන් අපි නිකන් ඉන්නකොට කාත් එක්කවත් කතා කරන්නෙත් නැත්නම් අපිට අනිත් අය රවට්ටන්න ඕනෙත් නැත්නම් කිසිදු අවශ්‍යතාවයක් නැත්නම් අපිට බොරු කියන්න ඕන වෙන්නේ බොරුවක් කියන්න ඕන වෙන්නේ Taman කැමති දේ ලබා ගන්නට අකමැති දේ සිදු නොවෙන්නට බලාපොරොත්තු ඉටු වෙන්නට ඒ Tamanට අවශ්‍ය විදිහට දේවල් කෙරෙන්නේ නැතිනම් ඒක කරවා ගන්නට අර බොරුව කීම අවශ්‍ය වෙන්නට පුළුවන්. ඒ බඳු තැන් තමයි බොරු කීමේ අවශ්‍යතාවය මතුවෙන තැන. එතකොට Tamanට යම්කිසි අලාභයක් වෙන්නට යනවා. Taman දන්නා කෙනෙකුට Tamanගේ සමීපතමේකට අලාභයක් වෙන්නට යනවා. එහෙම නැත්නම් Tamanට යම්කිසි බරපතල හානියක් වෙන්නට යනවා. ඒ බඳු අවස්ථාවලදී තමයි බොරු කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ සම්මා වාචා චෛතසිකයෙන් කරන්නේ අන්නේ බොරු කියන්නට අවශ්‍යතාවයේ මතුණු තැනදී බොරු කීමෙන් වළක්වන. එහෙම නැති තැනදී වළක්වන්නට දෙයක් නැහැනේ. එතකොට අපි පසුගිය සතියේත් මේ සම්බන්ධව දීර්ඝව කතා කළානේ. දැන් අර අරුණ මනතුංග මහත්මයා හොඳ ප්‍රශ්නයක් අහුවා එතනදී භාවනා කරලා මනස ශක්තිමත් වෙනකොට සති සම්පජඤ්ඤේ පිහිටනකොට එතකොට එතන ඇති වෙන తত্ত্বය. එතකොට එතෙන්දී ඒ තනත්තා අර බොරු කියන්නට පෙළඹෙන වාතාවරණයෙන් මිදිලා තියෙනවා. එතකොට ඒ ඒ මානසික తত্ত্বයට මතු වෙන්නෙම නැහැ. ඊළඟට එහෙම ಗುಣධම් වඩන කෙනෙකුට උනත් බාහිර පරිසරය තුල යම් යම් කාරණා මතු වුණොත් බොරුවක් කියන්නටම සිද්ධ වෙන තැනකදී එහෙම සති සම්පජඤ්ඤය දිනු කරන භාවනා කරන විදර්ශනා වඩන පුද්ගලයා වුණත් ඊළඟට සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරගත්තු කෙනෙක් වුණත් ඒ මාර්ගඥානය සාක්ෂාත් කරගත්තු කෙනාට නම් මාර්ගඥානයෙන්ම මේ මූලය හොසි කරලා තියෙනවා. එතකොට ඒ තනත්තාට නැවත උත්සාහයෙන් අමාරුවෙන් මේ චෛතසිකය ගොඩනගාගෙන ඒකෙන් වැළකීම පිළිබඳ විශේෂ ප්‍රයත්නයක් දරන්නට දෙයක් නැහැ ස්වභාවයෙන්ම මේ චෛතසිකය ක්‍රියාත්මක වෙනවා. ඒතර ප්‍රතඥයෙකුට එහෙම නෙමෙයි ප්‍රතඥයාට අර ඒන් වලකින්නට යම්කිසි වීරයක් අවශ්‍යයි. යම් උත්සාහයක් අවශ්‍යයි. දැන් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරගත්තු කෙනා හැමතිස්සෙම සෝවාන් මාර්ග සිතින් ඉන්නව නෙමෙයිනේ. ඒතර ඒ තැනත්තට මාර්ගක්ෂණයේදී තමයි ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ ඔහුටත් පහළ වෙන්නේ සාමාන්‍ය ලෞකික සිත්. එතකොට සාමාන්‍ය ප්‍රතඥයෙකුට පහළ වෙන ලෞකික සිත් වගේ ලෞකික සිත් පහළ වෙනවා. ඒ වගේම ඔහුටත් අකුසල් සිත් පහළ වෙනවා. හැබැයි අකුසල් සිත් පහළ වීමේදී මේ කියන වචනයෙන් සිද්ධ වෙන අකුසල් කරන්නට කයින් සිද්ධ වෙන අකුසල් කරන්නට ආජීවයේ හේතු කොටගෙන සිද්ධ වෙන අකුසල් කරන්නට ඒතනත්තා පෙළඹෙන ගතිය අඩුයි. ඒ අඩු වෙන්නේ මොකක් නිසාද? අර මාර්ගඥාණයෙන් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. ඒතකොට මේ මාර්ගඥාණයෙන් ඒ ප්‍රහාණය කරනකොටම ඒතනත්තා පංච දුස්චරිතෙන් වලකින තැනකට ඇවිත් තියෙනවා. පංච දුස්චරිතෙන් වලකිනවා එතන පංචදුස්චරිතයට අයිති වෙන්නේ මුසාවාදය. පිසුනා වාච පරස වාච සම්පප්පලාප. එතකොට ඒවා ඒවට යම් ඉඩක් තියෙනවා. එතකොට හැබැයි ඒ ඉඩ තිබුණා වුණාට ඒත් ඒ සෝවන් ඵලයටපත් වෙච්ච ආර්ය පුද්ගලයා ඒනොත් වලකින්නට ඔහුට තියෙන ශක්තිය වැඩි. ඉඩකඩ වැඩි. එතකොට ඒ යම් යම් දුර්වලකම් යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන නිසා තමයි අර සෝවන් පුද්ගලයා පිළිබඳව සඳහන් කරන්නේ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායන වාචා උද චේතසාව අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්සෝත එතකොට දිට්ඨ පද කියලා කියන්නේ සෝවන් මාර්ගඥානය සාක්ෂාත් කරගු තැනත්තා එතකොට ඒ තනත්තා කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය උද චේතසාව. ඒතනත්තා සිතින් හරි වචනයෙන් හරි කයෙන් හරි කිංචාපි සෝ කම්මං කරෝති පාපකං පාප කර්මයක් කෙරෙනවා නම්. ඒතර පාප කර්මයක් කෙරෙනවා නම් කියලා කියන්නේ දැන් මේ පංච දුස්චරිතේ විතරක් නෙමෙයිනේ. ඒතරත්තා පංච දුස්චරිතෙන් වළකින තැනට ඔහුගේ මනස වඩාත් ශක්තිමත් වෙලා ආර්යකාන්ත සීලෙහි පිහිටනවා. පංචශීලය ශක්තිමත්ව එහි පිහිටා සිටිනවා. හැබැයි ඒතනත්තා අතින් අර විදිහට අනෙකුත් පව්කම් සිද්ධ වීමේ යම්කිසි ඉඩකඩක් තියෙනවා. ඒ මොකක් නිසාද? සෝවාන් මාර්ගසිතෙන්ම හැම මොහොතකම ඉන්නව නෙමෙයි. අනෙක් වෙලාවට සාමාන්‍ය කෙනෙක් වගේ ලෞකික සිත් තමයි ඇති වෙන්නේ. ලෞකික සිත් අතරින් ඒතනත්තාට කුසල් සිත් වගේම අවශේෂ අකුසල් සිත් මතුවෙන්නට පුළුවන්. හැබැයි එහෙම මතු වුණොත් ඒතරත අබබ්බෝ සෝතස්ස පටිච්චාදා. ඒක වහන්නේ නැහැ. ඒක හංගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ පුරාම මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා කියලා කිය කියා යන එක නෙමෙයි. අවංකව විවෘතව තමන්ගෙන් වරදක් සිද්ධ වුණාය කියන එක පිළිගන්න. අර කර්ණිමෙත සූත්‍රය පැහැදිලි කරන්නේ උජූච සූජූච. එතකොට තමන් තමන්ගේ මනස පිළිබඳව වඩාත් අවංක වෙනවා. ලෝකයට අවංක වෙනවා වගේම Tamanගේ මනස පිළිබඳව Taman වඩාත් විවෘතව අර වංචක ධර්ම වලින් වහන්න යන්නේ නැහැ, හංගන්න යන්නේ නැහැ. එතකොට අර මායා සාටය වගේ ඒ කියන්නේ Taman ළඟ නැති ಗುಣ ලෝකෙට පෙන්වන්න, තියෙන දුර්ගුණ වසන් කරලා එහෙම නැහැ වගේ පෙන්වන්න. එහෙම උත්සාහ කරන්නේ නැහැ. ඒතනත්තා වරද වරද හැටියට දකිනවා පිළිගන්න. අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා. එතකොට සෝවාන් මාර්ගයටපත් වෙච්ච තැනත්තා පාපය සැඟවීම කියන කාරණයට අභව්‍යයි. ඔහු පාපය සංගවන කෙනෙක් නෙමෙයි. ඒ සංගවන කෙනෙක් නොවෙන්නේ ඇයි? දැන් ඒතනත්තා නිර්වාණ මාර්ගයට යොමු වෙලා තියෙනවා. එතනින් එහාට ඒතනත්තා සසරේ පවතින්නට තියෙන සාධක නෙමෙයි වැඩි නිවන් අවබෝධ කරන්න තියෙන සාධක. ඒ වගේම අපි නිරන්තරයෙන් තමන්ව ආරක්ෂා කරගන්න, තමන් බේරගන්න අපි උත්සාහ කරන්නේ ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨියත් එක්ක. එතකොට මම කියන හැඟීම. එහෙම නැත්නම් මේ සත්ව පුද්ගල සංඥාවත් එක්ක. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙච්ච ගමන් ඒතනත්තාට අස්මිමානය කියන එක අරහත් මාර්ගඥානය දක්වාම ඒක ක්‍රියාත්මක වෙනවා එක් එක් ස්වરૂපේ. නමුත් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ තැන ඉඳලා මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා ගන්නා ගතිය නැහැ. මේක කෙනෙකුට පටලවෙන්න පුළුවන් අස්මිමානයයි සක්කාය දිට්ඨියයි කියන එක. ඒක ඊටාසියුම් වෙනසක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියන හැඟීම. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනකොට මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. මෙතන තියෙන නාම රූප සමූහයක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් කියන එක පැහැදිලිව වැටහෙනවා. එතනින් එහාට එතනත්තා කවර සංස්කාර ධර්මයක්වත් සත්ව පුද්ගලාත්ම වශයෙන් ගන්නෙ නැහැ. එහෙම දකින්නට අභව්‍යයි. හැබැයි සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවුනට ඒතනත්තා තුල තවමත් තියෙනවා අර අනුන් තමන් කියන වෙන්කිරීම ඒ කියන්නේ දැන් අපි පංචස්කන්ධ වශයෙන් ගත්තහම මේ මවය මේ පියාය මේ තමන්ය කියලා මේ පංචස්කන්ධ එකට ඒකාබද්ධ වෙලා නෙමෙයිනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවයි යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා වායුවෙන් ආදි වශයෙන්. නමුත් අපි ස්කන්ධ වශයෙන් ගත්තන් පස්සේ අපිට වෙන්කොට දක්වන්නට පුළුවන්. අන්නේ වෙන් කරන්නට පුළුවන් ගතිය නිසා ඒතනත්තා තුළ තවමත් පවතිනවා ඒකට වඩා මේක හොඳයි මේකට වඩා ඒක හොඳයි ඒකයි මේකයි සමානයි ඒතර ඒකට වඩා මේක පල්ලෙහා මේකට වඩා ඒක පල්ලෙහා අන්න එහෙම අර සංසන්දනය කරන ගතිය මානෙ කියන්නේ මනින ගතියනේ සසඳන ගතියනේ එතකොට ඒ සංසන්දනය කරනකොට අනිවාර්යයෙන්ම ඊට වඩා මේක උසස් කියලා හෝ මේකට වඩා ඒක පහත් කියලා හෝ සමානයි කියලා හෝ මේ ස්වභාවයන් ඇති වෙනවා එතකොට හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියන මේ தත්වයන් ඒතනත්තා තුල ක්‍රියාත්මක වෙනවා මොකක් නිසාද අර මනින නිසා. එතකොට මේ මනින්ද සක්කාය දිට්ඨිය තියෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් මේ මැනීම වඩා බල සම්පන්නයි. ඒක වඩා තීව්‍රයි. ඒක ගොඩක් තදයි. මේ මැනීම. හැබැයි සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සෙත් මනිනවා. එතෙන්දී අර විදිහට දේවල් දැඩිව ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනා දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු රෝස මලක් තියෙනවා. නෙළුම් මලක් තියෙනවා. එතකොට සෝවාන් වෙච්ච පුද්ගලයා පවා මේ රෝස මල මේ නෙළුම් මල එතකොට මේකට වඩා මේක ලස්සනයි මේකට වඩා මේක හැඩයි එතකොට මම වඩා කැමති මේකටයි එතකොට ඒ විදිහේ සංඥා ඇති වෙන්නට පුළුවන් මොකද ඒ තැනත්තාට මේ ඉන්ද්‍රියන්ට සාංශාරික හුරුවත් එක්කලා වඩා ප්‍රියමනාපව යම් පුෂ්පයක් දැනෙනවා එතකොට ඒ ගැන ඒකට වඩා මට වඩා දැනෙන්නේ මට වඩා කැමැත්තක් ඇති වෙන්නේ මේ ගැනයි කියලා කියන්නට පුළුවන්. හැබැයි මට කැමැත්තක් ඇති වෙනවා කියලා කියන්නේ මෙතන සත්වයක් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක තමයි මේ සිතට වඩා ප්‍රිය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වඩා ප්‍රිය දේ වඩා හොඳයි කියලා ගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නිතරම සංසන්දනය කරන ගතිය. මේ සංසන්දනය කරන ගතිය තියනවා කියන එකෙන් අදහස් කරන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයා හැමතිස්සෙම මාන්නෙන් ඉන්නවා කියන එක නෙමෙයිනේ. මේ ක්ලේශ මූලයන් තිබුණයි කියලා ඒකෙන් මොසපත් වෙලා ඉන්නවා කියන කතාවක් ප්‍රතඥේකටවත් අදාළ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අපි අපිට රාගසිත තියනවා කියලා අපි හැමතිස්සෙම රාගයෙන් උම්මත්තක වෙලා ඉන්නව නෙමෙයිනේ. අපිට ද්වේෂය අපි තාම ප්‍රහාණය කරලා නැහැ කියලා අපි හැමතිස්සෙම කෝපයෙන් ඉන්නව නෙමෙයිනේ. එතකොට ප්‍රතඥේකට උනක් පුළුවන්කම තියෙනවා. ඒ ක්ලේශ මූලයේ තිබුණාට ඒක මතු නොවි ඕන්න පවත්ව ගන්නට පුළුවන්. ඒක මතු වෙනවමයි කියලා නියමයක් නැහැ. ඉතින් ආරයන් වහන්සේලාටත් අරහත්ත්වයටපත් වෙනකන් මාන මානෙ නැමැති ක්ලේශ මූලය එහෙම නැත්නම් මානෙ නැමැති අනුශය තවම තියනවා කියන එකේ තේරුම රහත් වෙනකම්ම එතනත්ත මාන්නෙන් ඉන්නවා සංසන්දනය කර කර ඉන්නවා කියන එක නෙමෙයි යම් අවස්ථාවකදී එහෙම සැසඳීමකට යන්න පුළුවන් එතකොට ඒ බඳු ඉඩක් තියෙනවා ඉතින් ඒක තමන් සිහිබුද්ධියෙන් ඉන්නවා නම් ඒකත් වළක්ව ගන්න පුළුවන්. ඊළඟට ශෝකය ඇතිවීමේ ඉඩක් තියෙනවා. ඉඩක් තිබුණා වුණාට ඕනනම් ශෝක නොවි වළක්ව ගන්න පුළුවන්. ඒකනේ අපි මීට ඉහතදිත් උදාහරණ හැටියට දක්වලා තියෙන්නේ දැන්. විසාකාවත් සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට බන්දුල මල්ලිකාවත් සෝවාන් වෙච්ච කෙනෙක්. දෙදෙනාම සෝවාන් ඵලෙහි තමයි පැවතුනේ. හැබැයි විසාකාවට තමන්ගේ මිනිබිරිය මිය ගිහින් ඇය ඒ වෙනුවෙන් දුක් වුණා. බඳුළු මල්ලිකාවට පුළුවන් වුණා තමන්ගේ සැමියයි දරුවෝ පිරිමි දරුවෝ පුතාලා 30 දෙන්නයි. තමන්ට කියලා හිටපු 33 දෙනාම එකතන එකවර ඝාතනය කරපු අවස්ථාවේ ඒ පණිවිඩය ඇවිත් කිව්වහම ඒත් නොසලී ඉන්නට පුළුවන්. එතකොට බද්දුල මල්ලිකාව සෝවාන් ඵලයේ පිහිටියා කියන එකේ තේරුම තාම කාමරාග පටිග දෙක දුරු කරලා නැහැ. එතකොට පටිග තියෙන තාක්කල් ශෝකය මතුවෙන්න පුළුවන්. ශෝකය මතුවෙන්න පුළුවන් කියන එකේ තේරුම ශෝක වෙනවාමයි කියන එක නෙමෙයි. දැන් මේ වගේ සෝවාන් මාර්ගඥාණයෙන් ක්ලේශයන් ප්‍රහාණය කළා කියලා ඒ උන්වහන්සේ ඒ ප්‍රහාණය වුණු ක්ලේශයන් නැවත මතුවෙන්නේ නැහැ. එතකොට අවශේෂ ක්ලේශයන් මතුවීමේ අවශ්‍ය ඉෂ ක්ලේශයන් නිසා සිද්ධ වෙන්නට පුළුවන් පව්කම් සිදුවීමේ සම්භාවිතාවක් තියෙනවා. ප්‍රවණතාවයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ පව්කම් කරනවාම කියන එක නෙමෙයි. ඒවා සිහි බුද්ධිය තියෙන ඕනම කෙනෙකුට වළක්වා ගන්නට පුළුවන්. හැබැයි සිහිය නුවණ අඩු වෙන තැනකදී සිහියෙන් කටයුතු නොකරන තැනකදී සෝවන් ආරයන් වහන්සේ අතින් සිද්ධ වෙන්නට පුළුවන් විදිහේ පව්කම් තියෙනවා අර පංච දුස්චරිතය කරන්නේ නැහැ නමුත් අවශේෂ දුබලකම් කෙරෙන්නට පුළුවන්. ඒතකොට ඒ කෙරෙන්නට පුළුවන් උනාට එහෙම කෙරුණොත් ඒක හංගන්නේ නැහැ. ඒක අවංකව පිළි අරගෙන ඒකෙන් මිදෙන්නට නැගී සිටින්නට ක්‍රියා කරනවා. එතකොට සෝවාන් පුද්ගලයාගේ සීලය ආර්යකාන්ත සීලයක් වෙන්නේ ඒ සීලය පිරිසිදුව ආරක්ෂා කරනවා අර පොඩි පොඩි paludu වීම් සිද්ධ වුණොත් වහාම ඒවා සුද්ධ කරගෙන අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල් මාස වශයෙන් ඒවා පිරිසිදුවම ශක්තිමත්ව පවත්වා ගන්නට වෑයම් කරනවා. එතකොට අපි ඒවා එතන තියෙන සියුම් වෙනස තේරුම් ගන්නට ඕන. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් කොට මේ සම්මා වාචා විරති චෛතසිකේ ඇති වෙනකොට ඒ විරති චෛතසිකයෙන් කරන්නේ අර පාප කර්මය සිද්ධ වෙන්නට පසුබිම හැදෙනවා ඒ පසුබිම හැදෙනකොට ඔහු තුල ඒ පාප කර්මයේ පිරීමට අදාළ ක්ලේශයන් පවතිනවා. හේතුඵල දක්නා ඥාණය තවම තහවුරු වෙලා නැහැ. සක්කාය දිට්ඨිය තවම දුරු වෙලා නැහැ. එතකොට ඒතනත්තාට තියෙන එකම පිහිට සති සම්පජඤ්ඤය. එතකොට සති සම්පජඤ්ඤය මතුවෙන්නට නම් අර සම්පත්ත විරතිය. ඒ කියන්නේ මම මේ වගේ කුලයක කෙනෙක්. මම මේ වගේ දැනුගත් කෙනෙක්. මම මේ වගේ සත්පුරුෂයෙක්. එතකොට අපේ ගුරුවරු මෙහෙමයි. ඉතින් ඒ නිසා අපේ පෞල් පසුබිම මෙහෙමයි. මේ වගේ දීන වැඩක් කරන එක මම සුදුසු නැහැ කියලා. එතකොට ඒක සිහි වෙන්නට ඕන. සම්පත්ත විරතිය නිසා පාපයෙන් වළකින්නට නම් ඒ තනත්තාට තමන්ගේ පරම්පරාව, තමන්ගේ කුලය, තමන්ගේ නිලය, තමන්ගේ සත්පුරුෂකම, තමන්ගේ දැනුගත්කම මේවා සිහි වෙන්නට ඕනේ. ඒවා සිහි උනේ නැත්නම් ඒ තනත්තා ඒ වැරද්ද කරනවා. එතකොට එහෙම නැත්නම් තමන් සමාදම් වෙච්ච ශික්ෂාපදය සිහි වෙන්නට ඕනේ. සිහි උනේ නැත්නම් ඒ තනත්තා ඒ වැරද්ද කරනවා. එතකොට නමුත් සෝවාන් ඵලලාභී පුද්ගලයාට අර ඒ සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්කලා ඒ වැරදි ඒ පංච දුස්චරිතය සිදු කිරීම පිළිබඳව පෙළඹෙන ගතිය අවම වෙලා තියෙනවා. එතකොට ඒතනත්තාට අවශේෂ පවකම් පිළිබඳව තමයි වඩාත් අවධානය සිහියේ පැවතිය යුතුය. එතකොට ප්‍රතඥ පුද්ගලයාට වඩා සෝවාන් පුද්ගලයාට ඒවයින් වළකින්නට තියෙන පහසුව වැඩි. මොකද අර මාර්ග සිතෙන් ඒ සඳහා ලොකු ශක්තිමත් පදනමක් ඇති කරලා දීලා තියෙන නිසා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් සිහිනුවන ප්‍රගුණ කරනවා නම් සති සම්පජාඤ්ඤය ප්‍රගුණ කරලා තියෙනවා නම් හොඳට භාවනා කරනවා නම් හොඳට විදර්ශනාව කරනවා නම් ඒතනත්තා සෝවාන් වෙලා නැතත් ඒතනත්තාට මේ පව්කම් වලින් වැළකීමේ යම්කිසි වැඩි හැකියාවක් තියෙනවා වඩා ඉක්මනට සිහිනුවන අවදි කරගෙන වඩා පහසුවෙන් වළකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අර එහෙමත් නොවන කෙනෙකුට ඒ තනත්තාට වඩා දුෂ්කරයි ඒ තැන් වලින් වළකින්න. ඒ දුෂ්කර වුණාට ඒ දුෂ්කරතාවයේ මැද හෝ මේ වළකින්නට පුළුවන් නම් ඒ වැළකීම සඳහා උපකාර වෙන්නේ මොකක්ද මේ සම්මා වාචා කියන විරති චෛසිකය සම්මා කම්මන්ත කියන විරති චෛසිකය සම්මා ආජීව කියන විරති චෛසිකය. එතකොට දැන් මේවා අපි තේරුම් ගන්නට ඕන බහුලව ඒ කියන්නේ අපේ මානසික පසුබිම වඩා ශක්තිමත් නම් මේ චෛතසික හොඳට ශක්තිමත්ව ස්ථාවරව පිහිටන. අපේ මානසික తত্ত্বය ගොඩක් දුර්වල සති සම්පජඤ්ඤයෙන් අඩුයි ඊළඟට වීරය අඩුයි ප්‍රඥාව අඩුයි කල්යාණ මිත්‍ර ඇසුර අඩුයි, සද්ධර්ම ශ්‍රවණය අඩුයි. එතකොට මේ වගේ අර මේ සහායක කාරණා අඩු වෙනකොට අපේ මනස මේ විරතිචෛසික ඇති වෙනවට වඩා පාපයට ලැජ්ජ බය නැතුව නැඹුරු වීමේ ඉඩ කඩ තමයි වැඩි වෙන්නේ. එතන මේ විරතිචෛසික අපි තුළ ඇති වෙන්නට නම් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කිරීම මේ ආදී ගුණාංග අපට ලොකු පසුබිමක් හදනවා මේ විරති චෛසික අපේ සිතෙහි මතුවේ. එහෙම නැත්නම් ඒතනත්තා තුල විරති චෛසික ඇති වෙනව වෙනුවට අර පාප ක්‍රියාව ඒතනත්තාටින් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මුසාවාදාදී වචනයෙන් සිද්ධ වෙන දුස්චරිත හතරෙන්ම අපිව වළක්වන්නේ එතකොට සමාදන් වුණත් නැතත් ඒ වයින් යම් මොහොතක අපිව වළක්වනවා නම් සම්පත්ත විරති සමාදාන විරති වශයෙන් හරි එහෙම නැත්නම් සමුච්ඡේද විරති වශයෙන් හරි යම් මොහොතක ඒ ඒ පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් එහෙම නැත්නම් වචනයෙන් සිද්ධ වෙන අකුසල ක්‍රියාවලින් අපිව වළක්වනවා නම් ඒ වැළැක්වීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ සම්මා වාචා නැමැති විරති චෛතසිකයේ විසින් ඊළඟට මෙතන පැහැදිලි කරනවා කතා සම්මා වාචාවය, චේතනා සම්මා වාචාවය, විරති සම්මා වාචාවයයි සම්මා වාචාව තෙවදෑරුම් වේ. අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ යහපත් කතාව කතා සම්මා වාචාවය. එය ඇති කරන කුසල ක්‍රියා චේතනාව චේතනා සම්මා වාචාවය. වාක් දුස්චරිතෙන් වළක්නා වූ ස්වභාවයේ හිවත් වැළකීම විරති සම්මා වාචාවය. මේ චෛතසික කතාවට ගනු ලබනුයේ විරති සම්මා වාචාවයි. දැන් මේකේ තාම වැදගත් කාරණයක් චෛතසික ධර්මය හඳුනා ගැනීම. දැන් මේවා සමහර කෙනෙකුට නිකන් එක වගේනේ කියලා පොඩි පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අපිට මේ මෙච්චර සියුම් විස්තරයකට යා යුතු වෙන්නේ මොකක් නිසාද? අපි මේ කතා කරන්නේ චෛතසික ධර්මය ගැනයි. එහෙම නැතුව අපි සම්මා වාචා ගැන කතා කළා නම් මිත්‍යා වාචාවෙන් වැළකීලා යහපත් වචන කතා කිරීම කියලයි අපි සරලව හඳුනාගන්න. හැබැයි යහපත් වචන කතා කිරීම කියන එක මෙහිදී දක්වන එක වෙන වැඩක්. ඒක වෙනම කාර්යයක්. යහපත් වචන කතා කරනවා කියන එකත් සම්මා වාචා තමයි. ඒකට කියන්නේ කතා සම්මා වාචා. ඒ කතා සම්මා වාචාවට සම්මා වචන කතා කිරීමට යම් චේතනාවක් මුල් වෙනවා නම් ඒ යහපත් චේතනාව චේතනා සම්මා වාචාවයි. හැබැයි ඒ දෙකම මේ චෛතසික කතාවේදී සම්මා වාචා විරති චෛතසිකයේ හැටියට ගන්නෙ නැහැ. ඒ ඒවා වෙන වෙන කාර්යයන් වෙන වෙන චෛතසික වලින් වෙන වෙන මනෝභාවයන්ගෙන් සිද්ධ කරන වැඩ ඒ තියෙන්නේ. ඒවා ඒවා මෙතනදී මේ සම්මා වාචා කියන විරති චෛතසිකය ඒ කෘත්‍ය නෙමෙයි. සම්මා වාචා විරති චෛතසිකේ කෘත්‍ය වෙන්නේ මොකක්ද? විරති සම්මා වාචා. මොකද්ද විරති සම්මා වාචාව කියලා කියන්නේ? වාග් දුෂ්චරිතෙන් වළක්නා ස්වභාවය. ඒතර වාග් දුෂ්චරිතෙන් වළකින්න ඕන වෙන්නේ කොයි වෙලාවද? වාග් දුෂ්චරිතය සිද්ධ වෙන්නට යන තැනදී, සිද්ධ වෙන්නට පසුබිම පැමිණෙන තැන. එතකොට ඒක ඉතාම පරිස්සමෙන් අපි තේරුම් ගන්න. දැන් එදා මනතුංග මහත්මයා අහපු කාරණේදීත් මම අවධාරණය කළේ ඒකයි. මේ විරති චෛතසිකයෙන් කරන කාර්ය ඒක විශේෂයි. ඒක අර වැලකිය යුතු තැනදී. ඒ කියන්නේ වලකිය යුතු තැන කියලා කියන්නේ කරුණු පැමිණෙන තැන. එතෙන්දී වලක්වන ගතිය තමයි විරතියෙන් කරන්නේ. එහෙම නැත්නම් ඒකෙන් වැළකීලා සම්මා වාචාවෙහි යෙදීම කියන එක ඒක සම්මා වාචා තමයි. එතකොට ඒ ගුණය තමයි අපිට නිවන් දකින්න ගුණධම් වඩන්න අවශ්‍ය වෙන්නේ. ඒක තමයි සුචරිත ධර්මයක් හැටියට අපි පුහුණු කරන්න ඕන. හැබැයි ඒ ඒ පුහුණු කිරීමේ කාර්ය ඒක ඒක වෙන චෛතසික ධර්ම සහ වෙන සිත් වලින් කෙරෙන වැඩ කොටසක්. ඒ කියන්නේ චෛතසික කතාවේදී අපි අවධාරණය අපි අවධානය යොමු කරන්නේ ඒ චෛතසිකයෙන් කෙරෙන කෘත්‍යයට. ඒ නිසා සම්මා වාචා කියන විරති චෛතසිකයෙන් කෙරෙන කෘත්‍ය තමයි වැළැක්වීමේ කෘත්‍ය. මොනවද වළක්වන්නේ? මුසාවාදයෙන් වැළැක්වීම. පිසුනා වාචයෙන් වැළැක්වීම. ඊළඟට පරුසා වාචයෙන් වැළැක්වීම ඊළඟට සම්පප්පලාපෙන් වැළැක්වීම ඉතින් ඒක ඊටාම සියුම් කාරණය පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන ඊළඟට සම්මා කම්මන්තය සම්මා කම්මන්තය කියලා කියන්නේ දැන් මේක සමහරලාට දරුවෝ එහෙමනම් ගොඩක් පටලවා ගන්නවා කම්මන්ත කිව්වහම කර්මාන්ත කියන අදහස ගොඩක් දෙනා ගන්නවා කර්මාන්ත කියන අදහස නෙමෙයි වාචා කියලා කිව්වේ වචනෙන් කෙරෙන වරද මෙතන කම්මන්ත කියලා කියන්නේ කයින් සිද්ධ වෙන වැරදි ක්‍රියාවන්ගෙන් වැළැක්වීම තමයි සම්මා කම්මන්ත කියන්නේ. එතකොට කයින් සිද්ධ වෙන වැරදි ක්‍රියා ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර. එතකොට ඒවා සම්බන්ධව පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනාදී ත්‍රිවිධ කාය දුස්චරිතය පිළිබඳ සිකපද සමාදන් වන්නා වූ හෝ ඊටා ගන්නා වූ හෝ පැමිණි අවස්ථාවේදී කාය දුස්චරිතයෙන් වළක්නා වූ වළක්නා වූ හෝ තනත්තාගේ පාපයෙන් වළක්නා වූ ස්වභාවය හෙවත් වැළකීමට උපකාරක ධර්මය හෙවත් පාපයෙන් වැළකීම සම්මා කම්මන්තය. දැන් නායක හඳුර මේ වචන ගණනාවක් මේකට පාවිච්චි කරලා තියෙන්නේ ඒ එක් එක් සියුම් ස්වરૂපයන් මෙහි ක්‍රියාකාරී ස්වરૂපයන් මතු කරන්නට. ඒක ඒක වළක්වනවා කිව්වත් හරි වළක්වන ස්වභාවය මේ චෛතසිකයයි කිව්වත් හරි වැළැක්වීමම මේ චෛතසිකයයි කියලා කිව්වත් හරි එතකොට ඒ මොකද මේ උන්වහන්සේ පැහැදිලි කරනවානේ මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ ක්‍රියා සමූහයක්. එතකොට මේ විරති චේතනා එහෙම නැත්නම් විරති චෛතසිකය කියලා කියන්නේ එක්තරා ක්‍රියාමාත්‍රයක්. ඒ ක්‍රියාමාත්‍රය කියලා කියන්නේ වැළැක්වීමේ ක්‍රියාව. වළක්වනවා. එතකොට අනේ අනේ අවශේෂ ලැජ්ජා අවශේෂ මේ ලැජ්ජමයි නැතිකම ආදී ක්ලේශයන් මතු වුණොත් ඒ පාපේ කරනවා. එතකොට කරන්න නොදී වලක් වනවා. ඒ වලක්වන කාර්යය. එතකොට මේ වළක්වන්න නිකම්ම බෑ. ඒකට තව සාධක එකතු වෙන්නට ඕන. ඒවා තමයි අර සිහිය, නුවණ ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය මේ ආදී කාරණා. එතකොට ඒ කාරණාවලදී තමන් සමාදන් වූ ශික්ෂාපදේ වෙන්නටත් පුළුවන් තමන් පාදක කරගන්නේ මේ වැලකීම සඳහා එහෙම නැත්නම් අර තමන්ගේ પરම්පරාව දැන උගත්කම ආදී කාරණයක් වෙන්නටත් පුළුවන්. තමන් එතනදී ප්‍රයෝගී කරගන්න. ඒ කවර හෝ කරුණක් නිසා තමන් එතනින් වළකිනවා නම් එතනදී ඇති වෙන්නේ මේ විරති චෛතසිකය. එතකොට ඒකත් නායක හඳුරු පැහැදිලි කරනවා ක්‍රියා සම්මා කම්මන්තය චේතනා සම්මා කම්මන්තය විරති සම්මා කම්මන්තයයි සම්මා කම්මන්තයද තෙවදෑරුම් වේ. නිර්වද්‍ය වූ කාය කර්ම ක්‍රියා සම්මා කම්මන්තය. ඒ ඇති කරන්නා වූ කුසල චේතනාව චේතනා සම්මා කම්මන්තය. කාය දුස්චරිතෙන් වළක්නා වූ කාය දුස්චරිතය දුරලන්නා වූ ස්වභාවය විරති කම්මන්තය. මේ චෛතසික කතාවෙහි ගනු ලබන්නේ විරති සම්මා කම්මන්තය. ඉතිරි දෙක නොගනු ලැබේ. එතකොට ක්‍රියාව කිව්වෙන් පස්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම විතරක් නෙමෙයි හොඳ ක්‍රියා තවත් හොඳ ක්‍රියා ඕන තරම් තියෙනවා. දානය, සීලය, භාවනාව, පත්තිදාන, පත්තානුමෝදනාව, ඊයාවච්චා, පචායන, ධම්මදේශනා, ධම්මසවන, දිට්ඨිජුකම්. ඔය ඔක්කොම කුසල ක්‍රියා තමයි. එතකොට මේ මේ කුසල ක්‍රියා අපි පුහුණු කරන්නට ඕන. අපි පුහුණු කළාට මේ විරති කතාවේදී ඒවා මෙතනට අදාළ වෙන්නේ ඒවා විරති චෛසිකයෙන් කරන වැඩ නෙමෙයි. ඒවා වෙනත් කුසල් සිතකින් ඒවා වෙනත් කුසල චේතනාවකින් කරන යහපත් වැඩ. දැන් ඒ නිසා තමයි අපට දස කුසල් දක්වනකොට දස කුසල් දක්වනකොට දස පුණ්‍යක්‍රියා කියලා වෙනම දක්වලා තියෙනවා දස කුසල් කියලා වෙනම 10ක් දක්වලා තියෙනවා ඒ 10 මොනවද ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කාමමිත්‍යාචාරයෙන් වැළකීම මුසාවාද පිසුනා වාච පරුසා වාචෙන් වැළකීම අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි වලින් වැළකීම එතකොට වැළකීම කියලා දැන් අර අර ප්‍රාණඝාත අදත්තා දාන ආදී දස අකුසල කර්මපතයක් දක්වලා තියෙනවා. අකුසල කර්මපත 10යි. ඒ අකුසල කර්මපත 10න් වැළකීම වැළකීම් මාත්‍රය කුසල හැටියට දක්වලා තියෙනවා. ඒ දක්වන්නේ මෙන්න මේ හේතුව නිසායි මේ සම්මා වාචා සම්මා කම්මන්ත ආදී මේ කුසල චේතනාවන්ගේ දැන් අපි කතා කරන්නේ සෝබන චෛතසික ගැනනේ සෝබන චෛතසික කියලා කියන්නේ කුසල් සිත්වල හටගන්න චෛතසික මේ කුසල චෛතසික වලින් තමයි වැළැක්වීම කරන්නේ ඒ නිසා ඒක කුසලයක් හැබැයි මේ විරති චෛතසික නැතුව වෙනත් කුසල චේතනාවලින් තව කුසල් කරන්න පුළුවන් ඒවා තමයි දාන සීල භාවනාදී අවශේෂ කුසල ධර්ම හැටියට දක්වන්නේ එතකොට මේ මේ කොටස් දෙකක් වෙන් කරලා පෙන්නලා තියෙන්නේ විරති මාත්‍රයමත් කුසලය. එතනින් එහාට වැඩිම ඒ තුල සංවර්ධනය. දැන් අපි හිතමු දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ පුහුණු කරන තැනැත්තා මේ දෙපැත්තම පුහුණු කරන්නට. දැන් ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සෝ පාණාතිපාතා පටිවිරතෝ. ඔන්න පළවෙනි පියවර. මිහිත දණ්ඩෝ දෙවෙනි පියවර. මිහිත සත්වෝ තුන්වෙනි පියවර. ලජ්ජී හතරවෙනි පියවර. දයාපන්නෝ පස්වෙනි පියවර. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති 6 වෙනි පියවර. පියවර 6කින් තමයි දක්වන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සීලය සම්පාදනය කරන ආකාරය. එතකොට ඒක අවසාන වෙන 6 වෙනි කාරණයට 6 වෙනි පියවරට යනකොට ඒක නැවතිලා තියෙන්නේ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු ප්‍රාණීන් සියලු සත්වයන් කෙරෙහි හිතවත් බවකින් අනුකම්පාවකින් මෙත්සිතකින් කටයුතු කරනවා කියන තැනයි ගිහින් නැවතිලා. එතකොට මේ මෙත්සිතින් කටයුතු කරනවා කියන තැන විරති කතාවක් නැහැ. එතකොට ඒක සිද්ධ වෙන්නේ විරතියෙන් නෙමෙයි. ඒ ඒතනත්තාගේ කුසල් සිතින් අර අර අර විරතිය නිසා පාපයෙන් වැළකිලා ඊට පස්සේ ඒ තුල කල යුතු කොටසක් ඔහු කරගෙන යනවා පුහුණු කරගෙන. ඒ පුහුණු කිරීම තුල තමයි ඒතනත්තට අර විරතිය පහසු වෙන්නේ. ඒ විරතිය තුල ඔහු ස්ථාපිත වෙන්නේ. මම නම් සත්තු මරන්නේ කියලා හිතාගෙන හිටියා කියලා වරක් දෙකක් සත්තු මැරීමෙන් වැළකුණයි කියලා ඒතනත්තා ප්‍රාණඝාතයෙන් ਸਰව සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නට සමත් වෙන්නේ නැහැ. සමත් වෙන්නේ අර අවශේෂ ගුණාංග ටික දියුණු කරගත. ඒවෙන් තමයි සහය ලැබෙන්නේ මේ විරතියට. ඒකයි මම මුලින් කිව්වේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එතකොට සුදුසු ප්‍රදේශයක සුදුසු පිරිස ඇසුරු කරමින් වාසය කිරීම එතකොට මේ හැම දෙයක්ම අපට සහාය වෙනවා ඒවෙන් සහාය ලබන ප්‍රමාණයට තමයි අපි මේ විරතිය තුළ හොඳට ස්ථාපිත වෙන්නේ ඊට පස්සේ අපට විරතිය කියන එක නැවත නැවත මතු කර කර ඉන්න අවශ්‍ය නැහැ. එතකොට අපි එතනින් ඔබ්බට වැඩෙනවා. ඇයි අපට ඊට වඩා ඒකට පෙළඹෙන්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ ගුණාංග වඩන්න සුදුසු වාතාවරණයක් මනසේ හැදිලා තියෙනවා. විශේෂයෙන්ම ලැජ්ජී, පාපයට ලැජ්ජා වෙනවා. දයාපන්නෝ, සත්වයින් කෙරෙහි දයාව තියෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාව මෙත්සිත තියෙනවා නම් ස්වභාවයෙන්ම ඒ තනත්තා අර ප්‍රාණඝාතයෙන් වළකින්නට පසුබිමක් හැදෙනවා. දැන් අපි දන්නා තරුණ දරුවෙක් වාර කීපයක්ම මාත් එක්කලා කියලා තියෙනවා. ඔහුගේ අත්දැකීම ඔහු මගෙන් අහනවා. "හාමුදුරනේ මේ දැන් සතෙක් දැක්කහම ඒ සතාගේ ජීවිතේ අපි හිතමු මේ පොඩි හරි කුඹුවෙක් හරි මදුරුවෙක් හරි එහෙම අපි මදුරුවෙක් කනවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඒ සතාව මරන්න හිතෙන්නේ නැහැ. එසැනින්ම ඌ බේරලා හරින්න ඕන කියන ක්‍රියාවට පෙළඹෙනවා. ඒතර ඔහු කියනවා "හම්දුනේ මම ඒක හිතලා කරනවා කියලා මට තේරෙන්නේ නැහැ." නිකන් නොහිතාම වගේ ඒ සත්තුන්ගේ ජීවිත රකින්න ක්‍රියාත්මක. දැන් එතකොට මට එතන කුසලයක් වෙනවද? කියලා ඒ තරුණ දරුවා මගෙන් ඇහුවා. මොකද නිකන් හිතාමතා කරන බවක් පේන්නෙත් නැහැ. හැබැයි අර සත්වයින්ගේ යහපත වෙනුවෙන් දුටු සැනින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනදී මම පැහැදිලි කරලා දුන්නා එතනදී නොසිතා කරනවා නෙමෙයි සිතලයි කරන්නේ. හැබැයි ඒක දීර්ඝ කාලයක් පුහුණු කරලා පුහුණු කරලා එය තමන්ගේ ස්වභාවය බවටපත් වෙනවා. දැන් අපි නිතරම ධර්මදේශනාවලදී පැහැදිලි කරන කාරණයක් තමයි අපට පන්සිල් සමාදන් වෙන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද? මනුෂ්‍ය ධර්මයෙන් අපි ගිලිහිලා නිසා. පංචශීලය කියන්නේ මනුෂ්‍ය ධර්මය. ඒතකොට ඒ ධර්මයේ ස්වභාවයෙන් අපි තුලින් එනවනම් මොකද්ද? මා පමණක් නොවේ අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන. මනුෂ්‍යත්වයේ මූල ධර්මය තමයි Taman වගේම අනිත් අයත් හොඳින් ඉන්න ඕන ඒ අයටත් මම සහාය වෙන්න ඕන කියන මේ ආකල්පය. ඒතර මේ ආකල්පය මේ මනෝභාවය තුළ අපි ශක්තිමත්ව වැඩිලා ඉන්නවනම් සතා මරන්න නෙමෙයි අපිට හිතෙන්නේ මේ මැරීම මැරීමෙන් වැළකීම සම්බන්ධ ප්‍රශ්නයක් අපට එන්නේ නැහැ එතනින් එහාට. අපි එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ ඒ සත්වයාට යහපතක් කිරීමේ පදනමක්. එතකොට යහපතක් කිරීම සඳහා අවශ්‍ය මනෝභාවයන් ගුණාංගයන් අපි තුල ශක්තිමත්ව පිහිටලා නැතිනම් අන්න සීමාව පෙන්වන්නට ඕනනෝ මෙතනින් වළකින්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මුල් අවුරුදු 20 ශික්ෂාපද පැනෙන්නේ නෑ. ඇයි ශික්ෂාපද පැනෙන්නේ නැත්තේ? ශික්ෂාපද ඕන උනේ නෑ. පැහැදිලි ඉලක්කයක් තිබුණා. ඉලක්කය වෙනුවෙන් කටයුතු කළා භික්ෂුන් වහන්සේ. ඊට පස්සේ නිකන් ඒ ඉලක්කය පිටපනින්න පටන් ගන්නතර පස්සේ තමයි අන්න සීමාව පෙන්නලා නීති දාන්න සිද්ධ. ඒ නිසා සීල ශික්ෂාවන් කියලා කියන්නේ හැම විටම වැටක්. සීමාවක්. ඒතර සීමාව පෙන්නලා තියෙන සීමාවෙම එල්ලි එල්ලි ඒ අපට හොඳ ලස්සන වැටක් තියනවා කියලා ඒකම ඉනි ටික හද හදා සකස් කර කර ඒක විචිත්‍ර කර කර ඉන්න නෙමෙයි. ඒතකොට එහෙම විචිත්‍ර කරන්න අවශ්‍යතාවයක් නෑ අපි යන ගමන වෙනම එකක්. එතකොට මුල් භික්ෂුන් වහන්සේලා ඒ අරමුණ දැනගෙන හිටියා ඒ මගෙහි පහසුවෙන් ගියා උන්වහන්සේලාට මේ මේකෙන් වලකින්න ඕන අරකිනුත් වලකින්න ඕන මේකෙනුත් වලකින්න ඕන මේකත් නොකරන එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ මොකද ඒ නොකර සිටීම සම්බන්ධ උන්වහන්සේලාට අදාළ නැමේ කරන්න පැහැදිලි වැඩක් තියෙනවා ඒ වැඩේටයි යවිත් තියෙන්නේ ඒ ප්‍රධාන පැහැදිලි වැඩේ අතහැරලා දාලා වෙන වෙන ඒවා කරන්න ලෑස්ති වෙනකොට තමයි මේකත් කරන්න එපා මේකත් කරන්න එපා කියන ප්‍රශ්නයක් එන්නේ එතකොටයි ශික්ෂාව එතකොටයි විනය එතකොටයි සීමා අපිට පෙන්වන්නේ අන්න ඒ වගේ අපේ සිත තුළ ලැජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පි. අර පාපයට තියෙන ලැජ්ජා, ලැජ්ජාව කියලා කියන්නේ හැකිලෙන ගතිය. ඒක දක්වන්නේ ධර්මයේ උපමාවෙන් හරියට විචිත්‍රත්වයේ කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුගේ කරෙහි සර්ප කුණක් එතුව ඒකෙන් කොච්චර ලැජ්ජිත වෙනවද? ඒකෙන් කොච්චර හැකිලෙනවද? වහා ඒකෙන් ඉවත් වෙලා ඇඟ පිරිසුදු කරගන්න වෑයම් කරනවා. අන්න ඒ වගේ පාපය පිළිබඳව හැකිලෙන ගතිය, පසුබාන ගතිය. ඒකට ක්‍රියාත්මක නොවන ගතිය. ඒතර ක්‍රියාත්මක නොවන ගතිය ඇති වෙනකොට ඒක තුල ස්ථාපිත වෙනකොට ඒක තුල ශක්තිමත් වෙනකොට ආය අමුතුවෙන් මේ විරති චෛසිකයෙන් වැළැක්වීම සඳහා ප්‍රයත්නයක් දරන්න ඕන නැහැ. ඒ නිසා තමයි මේ මේ චෛතසික ධර්ම සෝබන සාධාරණ චෛතසික නොවෙන්නේ. ඒ කියන්නේ හැම කුසල් සිතකටම මේවා අවශ්‍ය නැහැ. මේවා අවශ්‍ය වෙන්නේ ඒ කරුණු පැමිණිලා ඒ පාපයට යොමු වෙන මට්ටමක් හැදුනොත් එතනින් වළක්වන්නට. ඉතින් අර පංචශීල පිළිබඳව පැහැදිලි කරනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන අපි ශක්තිමත්ව මේකෙන් වළකින්නේ කොහොමද? සෝපානාතිපාතා පටිවිරතෝ ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම් මාත්‍රය තුල ඔහු මේ විරතිය තුල ශක්තිමත් වෙනවා. ඊට පස්සේ නිහිත දණ්ඩෝ නිහිත සත්තු ඒ බහා තමන ලද නිහිත කියලා කියන්නේ බහා තමන පැත්තකින් තියන දඬු මුගුරු පැත්තකින් තියන අවියාවුද පැත්තකින් තියන ඒ පැත්තකින් තියන්නේ ඇයි දැන් ඔහු සත්තු මරන්නේ නැති නිසා එතකොට සත්තු මැරීමෙන් වළකින්න සිතනකොට තමයි ඒතනත්ත ආයුධ අත්තරින්නේ එතකොට සම්පූර්ණයෙන් මම ආපහු මේ සත්තු මරන්නේ නැහැ කියලා තීරණය කරාට පස්සේ වෙඩික්කරුවට එතනින් එහාට තුවක්කුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු ඒක පැත්තකින් තියනවා බහා තබනවා. එහෙම නැත්නම් ඒක විකුණලා දානවා. එහෙම නැත්නම් ඒක විනාශ කරලා දානවා. ඇයි ඒ? නැවත ඔහුට එහෙම එකක් කරන්න ඕනකමක් නැති නිසා. එතකොට බහා තබන ලද දඩමුගුරු ඇති බහා තබන ලද අවියාවද ඇති කෙනෙක් බවට පත් වෙන්නේ අර විරතියත් එක්ක. ඊට පස්සේ ලැජ්ජී පාපයට ලැජ්ජා වෙන කෙනෙක් බවට පත් වෙනවා. දයාපන්නෝ සත්වයින්ට දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයින්ට හිතවත්. ඒතර මේ හිතවත් බව ඇති වුණාට පස්සේ මම මේකෙන් වළකින්න ඕන මේ සතා මැරීමෙන් වළකින්න ඕන මෝ මරණ එක හොඳ එච්චර දුර හිතන්න දෙයක් නැහැ. අය මැරීමක් ගැන කතාවක් එතනින් එහාට නැහැ. ඒ සතාට යහපතක් කරන්න පිහිටක් වෙන්නයි උනන්දු එතකොට මනුෂ්‍ය ස්වභාවය කියන්නේ ඒක. ඒතර අපි ඒ තුල හරියට සංවර්ධනය වුණාම අපිට මැරීම ගැන කතාවක් නෑ උපකාර කිරීම ගැනයි අපේ කතාව තියෙන්නේ එතනින් එහාට. එහෙනම් දැන් අර තරුණයාට මම පැහැදිලි කරලා දුන්නා මේ මනුෂ්‍ය ගුණය තුල හරියට අනිත් සියල්ල කෙසේ වෙතත් මේ ප්‍රාණඝාතයෙන් වැළකීම නැමැති ක්‍රියාවලිය තුල හැබෑවට මේ මනුෂ්‍ය ධර්මය Taman තුල ප්‍රකට ප්‍රබලව මතුවෙන නිසා තමයි එය Tamanගේ ස්වභාවය. ආයේ හිතාමතා අමාරුවෙන් මේක වළක්වනව නෙමෙයි ඒ වලකින බව එසේ නොකරන බව යහපත කරන බව ඒකට 아무තු වෙහෙසක් ඕනේ ඒක තමයි එහි ස්වභාවය එතකොට කාන්දමේ කාන්දමට යකඩ කෑලි ඇදලා ගන්නේ අමාරුවෙන් හිතලා මතලා කල්පනා කරලා නෙමෙයි ඒ එහි ස්වභාවය නිසා එතකොට ඒ වගේ ස්වභාවය වැඩුණට පස්සේ එය සක්‍රිය වෙන්නට ගන්නවා ඒ නිසා අපට පංචශීලය සමාදන් වෙන්න වෙලා තියෙන්නේ ඒ ස්වභාවය තුල අපි පිහිටලා නැති නිසා. ඒ නිසා අමාරුවෙන් හරි අපි දැන් මේ සිල්පද සිහි කර කර මම මේ සීලය සමාදන් වුණා මම මේ ශික්ෂාපද සමාදන් වුණා මේක කඩ නොකල යුතුයි මේක නොකල යුත්තම් මේක නොගැලපෙන දේ. ඉතින් ඔහොම හිත හිත හිත හිත තමයි අපි මේක පුහුණු කරන්නේ. ඊට පස්සේ තමයි ඒක අපේ ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ ස්වභාවයේ බවට පත්වීම සම්පූර්ණ තහවුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානයත් එක්කම. පංච දුස්චරිතෙන් වැළකේ. ඒ නිසා තමයි එතනින් එහාට එතනත් කොහොමවත් දුගතියෙහි උපදින්නේ නැත්තේ. මොකද මේ මූලයන් සම්පූර්ණයෙන් අහෝසි කරන. මේ මූලයන් අහෝසි කරනකොටම මේ මූලයන්ට අදාළව යම්තාක් සසර ගමනේ අකුසල් කරලා තියෙනවනේ ඒ සියල්ලෙහි ප්‍රතිසන්දිය ඇති කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ඒ කියන්නේ මේ ක්ලේශ මූලයන්ට පදනම්ව ප්‍රාණඝාත අදත්තා දාන ආදී සසරේ කළා නම් ඒවායේ විපාක දෙකක් ඇති කරනවානේ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ද කියන්නේ යම් භවයක උපද්දව. ඒතර අකුසලයෙන් උපද්දන්නේ දුර්ගතියනේ. ඒතර සෝවාන් වෙච්ච පුද්ගලයා යලි දුර්ගතිය උපදින්නේ නැහැ. සිහියෙන් මරුණත් අසිහියෙන්. ඒක ඔහු හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒ සෝවාන් මාර්ග ඥාණයෙන් ඇති කරන ප්‍රභාව. ඒ මොකක්ද ඒ ප්‍රභාව? අර විරතිය ඇති කරනවා සමුච්ඡේද විරති වශයෙන්. ඒ කියන්නේ නැවත කවදාවත් ආයේ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ විරතිය ਸਰව සම්පූර්ණයෙන්ම තහවුරු වෙනවා. එතකොට එතනින් එහාට ඒතනත්තට ආයේ මම සත්තු මරන්නේ මං හොරකම් කරන්නේ මං බොරු කියන්නේ එහෙම දඟලන්න දෙයක් නැහැ ආයේ කවදාවත් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ එතකොට ඒ මට්ටමටපත් වුණාට පස්සේ තමයි අන්න ඒ තනත්තා ඒ ඒ ඒකට ඒ தත්ත්වයටපත් වෙනවත් එක්කම ඒ බඳු ඊට ප්‍රතිවිරුද්ධ ක්ලේශ මූලයන්ගෙන් යම්තාක් එතෙක් තිබුණු ක්ලේශ මූලයන්ගෙන් යම්තාක් දුර්ගතිය උපදින්නට හේතු වෙන ප්‍රතිසන්දිදායක කර්ම સિદ્ધ කරගෙන තියෙනවනේ ඒ සියලු කර්මවල ප්‍රභාවත් අහෝසි අහෝසි කරන නිසා හිතුවත් නැතත් ආයේ පුද්ගලයා නැවත දුර්ගතියේ ජනිත වෙන්නේ නැහැ මොන විදිහේ මානසික තත්වයකින් සිහියෙන් අසිහියෙන් මොන මට්ටමින් මිය ගියා. හැබැයි එතෙක් අපි තුල මතුවෙන්නට පුළුවන් මේ මතුවීමේ ප්‍රවණතාවය අඩු අර ලැජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පිය ආදී මේ මට්ටම් තුල අපි වැඩෙනකොටයි. ඒතර තමයි අපි හොඳට ශක්තිමත් වෙහි පිහිටියා. ඒතකොට මේ මට්ටමට වැඩිලා නැතිනම් අපිට නැවත නැවත මේ විරති චෛතසිකයේ සහයෝගය අවශ්‍ය වෙනවා අර වයින් වලකිට. එතකොට වැලැක්වීම වශයෙන් සම්පත්ත විරති සමාදාන විරති වශයෙන් අපිට පාපයන්ගෙන් අකුසලයන්ගෙන් වැළැක්වීම වශයෙන් ක්‍රියා කරන්න ඕන වෙන්නේ අපි තුල ඒවට පෙළඹීමේ ප්‍රවණතාවය සහ පසුබිම තියෙන තාක්කල්. එතකොට මේ විදිහට ක්‍රියා සම්මා කම්මන්තේ. දැන් එතකොට අර දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍ය වච්ච අපචායන ධම්ම දේශනා ධම්ම සවන දිටිජු කම්ම ඒවත් කුසල් තමයි. හැබැයි ඒ කුසල් වලදී මම ප්‍රාණඝාතයෙන් වළකිනවා මම අදත්තාදානයෙන් වළකිනවා මම බොරුවෙන් වළකිනවා කියන කතන්දරයක් අවශ්‍ය නැහැ ඒවා වෙනම කුසල් ඒවට මේ විරති කතාවක් අදාළ නැහැ ඒ නිසා විරතිය අදාළ නොවන කුසල් දහම් වෙනම දක්වලා තියෙනවා විරතිය අදාළ වෙන කුසල් දහම් වෙනම දක්වලා තියෙනවා. ඒවා තමයි දස කුසල කර්මපත හැටියට වෙන් කරලා තියෙනට දස අකුසල් වලින් වැළකීම් වශයෙන් ඒ සිද්ධ කෙරෙන විරති සහගත කුසලයි. ඊළඟට චේතනා සම්මා කම්මන්තේ. දැන් අර යහපත් ක්‍රියාවන් දාන සීල භාවනා පතිපත්තාන මොදන ආදී කරනකොට ඒ ඒ යහපත් ක්‍රියාවන් කරන්න චේතනාවක් පහළ චේතනාවක් නැතුව ඒ කුසල ක්‍රියාව කරන්න බෑනේ. එතකොට ඒ පහළ වෙන චේතනාවත් සම්මා කම්මන්ත කියලා තමයි හඳුන්වන්නේ. අර දාන සීල භාවනා පත්තිපත්තාන මොදනත් සම්මා කම්මන්ත කියලා තමයි හඳුන්වන්නේ. යහපත් කටයුතු. ඊට මුල් වෙන චේතනාවත් සම්මා කම්මන්ත තමයි. හැබැයි මේ විරති කතාවේදී මේ දෙකම ගන්නෙ නැහැ. ඒවා වෙනම කාර්යයන් ඒවා වෙනම චිත්තචෛසිකයන්ගෙන් වෙනම සිද්ධ වෙන කාර්ය මේ විරති චෛසිකයෙන් සිද්ධ වෙන කාර්ය වැළැක්වීමේ කාර්යය ඒ නිසායි ඒක විශේෂයෙන් අවධාරණය කරලා තියෙන්නේ ඊළඟට සම්මා ආජීව දැන් සම්මා ආජීවය කියනකොට මේ කතාව තවත් පැහැදිලි කරගන්න පුළුවන් සත්වයෝ ක්‍රෝධය නිසාද ඊර්ෂ්‍යාව නිසාද දෘෂ්ටිය නිසාද ක්‍රීඩා පිණිසද Tamanගේ සමත්කම් දැක්වීම පිණිසද පව්කම් කෙරෙද දිවි පැවැත්වීම සඳහාද පව්කම් කෙරෙද ක්‍රෝධාදිය නිසා කරන වාග් දුස්චරිතෙන් වළක්නා වූ ස්වභාවය සම්මා වාචාවයි ක්‍රෝධාදිය නිසා කරන ප්‍රාණඝාතාදී කාය දුස්චරිත තුනෙන් වළක්නා ස්වභාවය සම්මා කම්මන්තය තමාගේ හා අමුදරු ආදීන්ගේ ජීවිකාව පිණිස කරන්නා වූ කාය වාග් දුස්චරිතයන්ගෙන් වළක්නා ස්වභාවයවත් වැළකීම ආජීව හේතුක දුස්චරිතයෙන් වැළකීම සම්මා ආජීව. දැන් මෙතන සම්මා ආජීව කියලා කියන්නේ ගෝවිකම් කිරීම ඊළඟට රාජසේවයේ යෙදීම ඊළඟට ගව පාලනය ආදී යහපත් ක්‍රියාවකින් දිවි පවත්වනවා කියන එක නෙමෙයි. ඒක ක්‍රියා සම්මා ආජීවය. ඒකට අදාළ චේතනාව චේතනා සම්මා ආජීවය. මෙතන විරති සම්මා ආජීවය කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා කායිකව වාචිකව යම් වරදක් කරනවා නම් අන්න ඒන් වලකින ගත. එතකොට ආපහු යන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත. එතකොට මොකද්ද සම්මා ආජීව කියන්නේ? ඒක තමයි මෙතන මුලින් පැහැදිලි කරන්නේ. අර සම්මා වාචා සම්මා කම්මන්ත කියලා කිව්වේ දිවි පැවැත්වීමට පරිබාහිර කාරණා නිසා යම් වැරදි වචනයක් කියනවා නම් වැරදි ක්‍රියාවක් කරනවා නම් ඒ වයින් වළක්නා ස්වභාවය තමයි සම්මා වාචා සම්මා කම්මන්ත. දිවි පැවැත්වීම සඳහා යම් වැරදි වචනයක් වැරදි ක්‍රියාවක් කරනවා නම් ඒයින් වළක්වන්නා වූ ස්වභාවය තමයි සම්මා ආජීව. එයි මේකට වෙනම චෛතසිකයක් අවශ්‍ය වෙන්නේ. වෙනම චෛතසිකයක් අවශ්‍ය වෙන්නේ අර වෙනත් කාරණයක් සඳහා අපි පව්කම් කරනවා වගේ නෙවෙයි දිවි පැවැත්වීම සඳහා පව්කම් කිරීම කියන එක වඩා බරපතල සියුම් ඒ මොකද දැන් අපි හිතමු මිනිසුන් පව් කරන්න විවිධ හේතු ක්‍රෝධය නිසා ඊර්ෂ්‍යාව නිසා දෘෂ්ටිය නිසා ක්‍රීඩා පිණිස සමන් තමන්ගේ සමත්කම් දැක්වීම පිණිස මිනිසු සත්තු මරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි ඒවෙන් යම් කිසි කෙනෙකුට වැළකීම යම් තරමකට පහසු වෙන්න පුළුවන්. හැබැයි Tamanට ජීවිතය පවත්වා ගන්න බැරි වෙනකොට, කන්න බොන්න නැති වෙනකොට, ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනකොට, අමුදරුවෝ ටික පෝෂණය කරගන්න ක්‍රමයක් නැති වෙනකොට අර වෙනත් කිසිදු හේතුවක් නිසා පව්කම් නොකරන මනුස්සයත් පාපයට පෙළඹෙන්න පුළුවන්. ඒක ඊටාව බරපතල කාරණා. එතකොට එතනින් වැළකීම කියන එක ඒක වෙනම වෙනම අර්ථයක් එතන තියෙනවා. ඒ නිසා තමයි සම්මා ආජීව කියන වෙනම විශේෂ චෛතසිකයක් හැටියට එය ක්‍රියාත්මක වෙන්නේ පරමාර්ථ ධර්මයක් හැටියට ඒන් වැළක්වීම වෙනම ධර්මයක් හැටියට දක්වනවා. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත දෙක බොහෝ දෙනාට පුහුණු කරන්න පහසු වෙනවා. හැබැයි සම්මා ආජීවය පවත්වන එක ගොඩක් දෙනෙකුට පහසු වෙන්නේ නැහැ. ඇයි පහසු වෙන්නේ නැත්තේ? ඒ දිවි පැවැත්වීම කියන කාරණේදී බොහෝ කොට පව්කම් නොකරන කෙනෙක් අතින් පවා පව්කම් කිරීමට පෙළඹෙන්නට පුළුවන්. දැන් සමහර මව්වරු අපිත් එක්කලා කියලා තියෙනවා හාමුදුරනේ මම කෝඹියෙක් මදුරුවෙක්වත් මරන්න නැතුව කාලයක් හිටියේ. හැබැයි දරුවා ලැබුණාට පස්සේ දරුවා වෙනුවෙන් බොහෝ පව්කම් කරන්නට සිද්ධ වෙනවා. කූඹි එනකොට, මදුරුව එනකොට, පත්තෑ එනකොට, උකුණු මකුණු එනකොට. ඒතකොට දරුවා බේරගන්න. මට ඒ තමන් සහ තමන්ගේ අය නඩත්තු කරගන්න. ඒතකොට වෙනත් අවස්ථාවලදී ඒව වැළකීලා ඉන්නට පුළුවන්. නමුත් අර දිවි පැවැත්වීම කියන කාරණේ තමන්ගේ ජීවිතයට ඉතින් ජීවිතයත් පරදුවට තියන්න පුළුවන් මට්ටමට ශක්තිය තියෙනවා නම් අනතන්දී මගේ ජීවිතය අහෝසි වුණත් මම දිවි පැවැත්වීම සඳහා මේ වැරද්ද කරන්නේ නැහැ. එදෙන් ඒතකොට පරමත්ත පාරමී කියන තැන. සීලේ පරමත්ත පාර. නැත්නම් සීල උපපාරමී කියන තැනට එන්න පුළුවන් නම් මගේ අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් මම මේක කරන්නේ නැහැ. පාරමී කියන තැන ඉන්න පුළුවන් නම් තමයි අමුදරුවන්ට හානි වුණත් ධනයට හානි වුණත් මම මේක කරන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට ටිකෙන් ටික පුහුණු විය යුතු වෙනවා. දැන් එතකොට මේ අර්බුදයෙන් මිදීම සඳහා පසුබිමක් හදා ගැනීම වශයෙන් තමයි ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා අනගාരിക ජීවිතයකට නැඹුරු වෙන්නේ ප්‍රධාන වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙක නෙමෙයි එතන මූලික වෙන්නේ සම්මා ආජීව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියෙක් හැටියට ජීවත් වෙනකොට පාපයන්ගෙන් වැළකීලා ධනය උපයනවා කියන එක අතිශය දුෂ්කර කාර්යයක්. විවිධ පැතිවලින් ඒවට සම්බන්ධයි. හැබැයි ශ්‍රමණ ධර්මයට එහෙම නැත්නම් අනගාരിക වුණාට පස්සේ උන්වහන්සේ Taman වෙත ලැබෙන දෙයක්. එතකොට මේ ලැබෙන දේ මට දෙන්න කියලා කියලත් නැහැ, නියම කරලත් නැහැ. එතකොට මේ පුද්ගලයා ඒක ධාර්මිකවද ගේන්නේ අධාර්මිකවද කියන එක අර ලබන තැනත්තට අදාළ නැහැ. මොකද කිසිදු සම්බන්ධයක් නැති නිසා. හැබැයි නියම කරලා මට මේක ගෙනත් දෙන්න මා වෙනුවෙන් මේක කරන්න කිව්වනම් ඒ වෙනුවෙන් අර මනුස්සයා කරන පව්කම් වලට අර පුද්ගලයාටත් යම් කොටහක් තියෙනවා. ඇයි ඒ සම්බන්ධතාවය? ඔහුගේ යොමු කිරීම නිසා, ඔහුගේ බල කිරීම නිසා. ඒතොර රැකී ආරක්ෂා ආදී මේ බොහෝ තැන්වල මෙහෙම සබඳතා ගොඩනගෙනවා. ඉතින් අනගාരിക ජීවිතයට පැමුණාට පස්සේ ඒ තනත්තා අර විදිහට අනුන්ගෙන් යැපෙන කෙනෙක් හැටියට. ඉතින් ඒක ඉතින් අසාධාරණයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එක පිරිසක් එතකොට අමාරුවෙන් මේවා උපයනවා පව් කනුත් කරගෙන දැන් මේ පිරිස නිකන් මොකක්වත් නැතුව එතකොට අකුසලයක් නොකරගෙන මේකෙන් යැපෙනවද? ඉතින් ඒ යැපෙන්නේ කුමක් සඳහාද? උන්වහන්සේලා ලොකු කාර්යභාරයක් කරන්නට උන්වහන්සේලාට තියෙනවා. ඒ නිසා තමයි ගිහියාගෙන් අපේක්ෂා නොකරන් ලොකු කාර්යභාරයක් පැවිද්දාගෙන් අපේක්ෂා කරන්නේ. ගිහියාගෙන් අපේක්ෂා කරන්නේ නැහැනේ සමාජයේ සුචරිතයට යොමු කරයි, සමාජයට ධර්ම දේශනා කරයි, සමාජයට නිවන් මඟ කියා දෙයි. එහෙම එකක් ගිහියගෙන් අපි අපේක්ෂා කරන්නේ නැහැ. පැවිද්දෙකුගෙන් ඒව අපේක්ෂා කරන ඒව නොකෙරුණොත් පැවිද්දාට දොස් කියන්නේ ඇයි අර මිනිසුන් අච්චර දුෂ්කරව උපයා ගන්නා උදෙන්නේ පැවිද්ද පෝෂණය කරන්නේ නිකං කාලා ඉන්න නෙමෙයිනේ ඒක පාදක කරගෙන පැවිද්දා ගුණය නුවණ දියුණු කරන්නට එතකොට අනුන් වෙනුවෙන් කරන දේ කෙසේ වෙතත් තමන්ගේ විමුක්තිය සඳහා මඟ සකස් කරගන්න. ඒ නිසා මේ මේ ලෝකයේ නිවන් දැකීම සඳහා ಗುಣධම් වන්න සියලු දෙනාම අනුන්ගේ සහයෝගය ඇතිවයි එතනට යන්නේ. දැන් මේ කාරණේ නිසා තමයි ගිහි ජීවිතයේ ඉඳගෙන යම්කිසි කෙනෙක් අරහත්ත්වයටපත් වුනොත් ඒ තැනත්තා එක්කෝ දින හතක් ඇතුළත පිරිනිවන් පාන්නට ඕන නැතිනම් දින හතක් ඇතුළත පැවිදි වෙන්නට ඕන කියන මේ සංකල්පය එහෙම නැත්නම් මේ සම්මුතිය මේ નિયමය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්න මේ හේතුව නිසායි මොකද ගිහියෙක් හැටියට රහතන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරා. එතකොට ක්ලේශ වශයෙන් මේ ලෝකයේ පැවැත්ම සඳහා අදාළ කිසිදු සාධකයක් උන්වහන්සේ සතුව නැහැ. සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය නැති වුණාට පැවැත්මට අදාළ සාධක තියෙනවා. සකෘදාගාමි වුණාට අනාගාමි වුණාම කාමරාග පටිග හෝසි වුණාට ඒතනත්තාට පැවැත්ම සඳහා අදාළ තවමත් තෘෂ්ණා විද්‍යා තවමත් ශේෂ වශයෙන් ඉතිරි වෙලා තියෙනවා. රහත් වුණාට පස්සේ උන්වහන්සේට කර්මය හැරුණකොට ඒ කියන්නේ උත්පත්ති කර්ම වේගය සහ ආයුෂ ආයුෂ කියලා කියන්නේ කය කයේ රූප પરම්පරාව හටගත්තු තැන ඉඳලා මේක ශක්තිමත්ව પરම්පරා වශයෙන් අහෝසි වෙනකම් පවතින. ඒකට තමයි ආයු කාලයයි කියන්නේ. ඊට පස්සේ ප්‍රතිසන්දි චිත්තේ ඉඳලා චුති චිත්තේ දක්වා චිත්ත પરම්පරාව පතන ඒක ක්‍රියාත්මක වෙන කර්ම ශක්තිය. මේ කර්මයයි ආශ්‍රයයි හැරෙන්නට රහතන් වහන්සේට එතනින් එහාට දිවි පැවැත්වීමට අදාළ මානසික තත්වයන් ක්ලේශයන් කිසිවක්ම නැහැ. තෘෂ්ණාව දිවි පැවැත්වීමට අවශ්‍යයි. අවිද්‍යාව දිවි පැවැත්වීමට අවශ්‍යයි. ඒ ඒ අවිද්‍යාව තෘෂ්ණා තියෙන තාක්කල් තමයි අපි යලි යලි උපදින්නේ. පංචස්කන්ධය හටගන්න. සහ මේක නඩත්තු කරගන්න පවත්වන්න අපි දඟලයි. ඒ දෙක ਸਰව සම්පූර්ණයෙන් අහවසි වුණාට පස්සේ නැවත හටගන්නෙත් නැහැ. මේක එතනින් එහාට පැවැත්වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට දැන් මේක පවතින්නේ මොකක් මතද? ආවශ්‍යයි කර්මයයි මත. එතකොට ආශ්‍රය කර්මය මත පවතින දේ තමන් ලෝකයට කරන්නට බලාපොරොත්තු වෙන යහපත සම්බන්ධව කරුණා මෛත්‍රිය මත එය හසුරුවා ගන්නට පුළුවන්. හැබැයි උන්වහන්සේට උත්සාහයෙන් නොඑක් දේවල් කරලා මේ ජීවිතේ නඩත්තු කරගන්නට අවශ්‍ය සාධක නැති නිසා එතනින් එහාට ගිහි ජීවිතයක පැවතුනොත් එතන පවතින්නට පහසු නැහැ. ඒ විතරක් නෙමෙයි අනිත් අයත් බොහෝ පව්කම් කරගන්නවා. ඒ බොහෝ හේතු සාධකත් එක්කලා ප්‍රධාන වශයෙන් උන්වහන්සේ මේ ආජීවය උන්වහන්සේගේ දිවි පැවැත්වීම සම්බන්ධ ඒ පාරිශුද්ධියට පැමිණෙන්නට ඕන නැතිනම් එතනින් අහෝසි වෙන්නට. ඉතින් ওই දෙකෙන් එකකට පැමිණෙන්නේ ඒකේ තරම් සූක්ෂම කාරණයක් නිසා. ඉතින් මේ විදිහට සම්මා ආජීවය කියලා කියන්නේ යහපත් කර්මාන්ත කිරීම කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. ඒක හරි. හැබැයි මේ විරති කතාවේ අපි මේ කතා කරන විරති චෛතසික ගැන විරති චෛතසික යනු වරදින් වැළැක්වීම. අකුසලයෙන් වැළැක්වීම පිළිබඳ ක්‍රියාකාරීව. ඒක අර හොඳ වැඩ කිරීම සම්බන්ධව නෙමෙයි නරක දෙයින් වැළකීම. ඒ නිසා තමයි මේ නරක දෙයින් වැළකීම වෙනම දක්වලා තියෙන්නේ නොකල යුතු වෙළඳාම් නොකර සිටීම. ඒ කියන්නේ විස වෙළඳාම, අවියාද වෙළඳාම, මත්පැන් වෙළඳාම, සත්ව වෙළඳාම ආදී මේ காரணා නොකල යුතු වෙළඳාම් හැටියට දාන. එතකොට නොකල යුතු වෙළඳාම් විතරද ආජීවයේ හේතු කොටගෙන කරන පව්කම්. හැමෝම වෙළඳාම් කරලාද ජීවත් වෙන්නේ? නෑ. හොරට කිරණ එක, හොරට මනින එක, අල්ලස් ගන්න එක මේ ආදී වශයෙන් ආජීවයේ පාදක කොටගෙන එතකොට ඒ නිසි විදිහට සේවය නොකිරීම එතකොට සේවය කළ බවට බොරුවට සටහන් තැබීම එතකොට මේ හැම හැම විදිහකින්ම ඒ තනත්තා දිවි පැවැත්වීම සම්බන්ධව බොරුවක් වංචාවක් වරදක් කෙරෙනවා නම් එතන මිච්ඡා ආජීව එතකොට මිච්ඡා ජීවෙන් වළක්වන්නේ ඒ ඒ එබඳු දේවල් වලින් හොරට කිරන හොරට මනින අල්ලස් ගන්න ඒ බොරුවට වැඩ කළා කියලා අස්සම් කරන සේවයට ප්‍රමාද වෙලා එහෙම නැත්නම් සේවය නොකරලා කලා වගේ පෙනී හිටින ඊට අදාළ සරිලන වේතනය ගන්න එතකොට එහෙම කරනකොට ඒකයි අපි සිහිපත් කළේ ගිහියෙක් හැටියට පවතින දැන් මේ කතාව කියනකොට ගිහි පින්නතුන්ට නොයෙකුත් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ ගිහිව ඉන්නකොට විවිධාකාරයෙන් ඒ ආජීවයේ හේතු කොටගෙන සිදු කරන වැරදි විවිධ පැතිවලින් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් හොඳ සිහි කල්පනාවකින් හිටියොත් තමයි එතනින් ටික ටික වළකින්නට පුළුවන්කම ලැබෙන්නේ ඒත් 100ට 100ක් වළකින්න පුළුවන්ද කියන එක හිතන්න අමාරුයි. ඉතින් එහෙමයි කියලා ඒකට බියපත් වීම නෙමෙයි. මොකද තම තමන් ಗುಣධම් වඩන්නේ තමන්ගේ ප්‍රමාණයත් එක්කලා. පැවිද්දෙක් ಗುಣධම් වඩන විදිහට ගිහියෙකුට ಗುಣධම් වඩන්න බෑනේ. එහෙනම් ඉතින් ගිහි පැවිදි කියලා වෙනසක් තියෙන්න විදිහක් නෑනේ. එතකොට ආර්යයන් වහන්සේ නමක් ಗುಣධම් වඩන විදිහට ප්‍රතඥයට වඩන්න බෑනේ. එහෙමනම් ඉතින් ආර්ය ප්‍රතඥ කියලා වෙනසක් තියෙන්න විදිහක් නෑනේ. ඒ නිසා අපි ඒවත් තේරුම් අරගෙන තමන්ගේ ප්‍රමාණය තමන්ගේ පසුබිම තේරුම් අරගෙන තමයි මේවා අපි අනුක්‍රමයෙන් පුහුණු කළ යුතු වෙන්නේ. ඔය අපි දැන් කතා කළේ එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති චෛතසික. එතකොට තව අපිට මේ කුසල චෛතසික වල එහෙම නැත්නම් සෝබන චෛතසික වල තව චෛතසික දෙකයි අපිට කතා කරන්න තියෙන්නේ. අප්‍රමාණ චෛතසික හතරෙන් කරුණාව සහ මුදිතාව කියන දෙක. අප්‍රමාණ චෛසික හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. මෙත්තාව ගැන අපි කතා කළා අදෝස කියන චෛසිකයේ හැටියට. උපේක්ඛාව ගැන කතා කළා තත්ත්‍රමජ්ජතතා කියන චෛතසිකයේ හැටියට ඊළඟට ප්‍රඥාව ගැන කතා කළා අමෝහ කියන චෛතසිකයේ හැටියට එතකොට අපිට තව ඉතිරි වෙන්නේ අප්‍රමාණ චෛතසික ප්‍රඥාව අප්‍රමාණ චෛතසිකයක් නෙමෙයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර. ඒ හතරෙන් එතකොට දෙකක් අපි ඉහත කතා කරලා තිනවා. ඊතුරු අප්‍රමාණ චෛසික දෙක තමයි කරුණාව සහ මුදිතාව. ඒක අපි ලබන සතියේ කතා බහ කරමු. හොඳයි එහෙනම් අද ධර්ම දේශනාව මෙපමණකින් නිමා කරමු. අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.